සදහැවත්නි සත් වගට මෙත් සිතින් මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ sannivedanaya කරන බෞද්ධ රූප වාහිනියේ මේ හෝරාව ගෞරවනීය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩම කරවමින් සිදු කෙරෙන නිවන් මඟ සදහම් පෙළහරේ මේලක ධර්ම දේශනාව ලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන් සිදු කෙරෙන 6 වන දේශනාව ලෙසයි. දේශකයන් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං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 බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනෝ इति මස්මින් කායේ විවිධා බාධා උපජ්ජಂತಿ සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා වෙරදරන මේ පින්වත් අයට ඒ වගේම ධර්ම දේශනා කරන අපිටත් අපි හැමදෙනාටම බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ජීවිතයේ අවසාන භාගය ගෙවුනේ කොහොමද කියලා දැනගැනීමෙන් බොහෝ වීර්යයක් උපදවා ගන්න පුළුවන්. එවැනි අරමුණකින් තමයි අපි කල්පනා කරේ මේ නිවන් මාර්ග දේශනා මාලාවේ පරිනිර්වාණ දේශනාව මහා පරිනිර්වාණ සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනා කීපයක් සිදු කරන්න. මොකද එහි බොහෝ වැදගත් කරුණු අපිට සඳහන් වෙනවා. ඉතින් ඒ කරුණු අතරින් මේ දිනවල අපි සාකච්ඡා කරගෙන ඉන්නේ සත්‍ය අප්‍රියහානීය ධර්මයන් 48ක් 77 හයකුත් හයක් හයක් වෙච්ච එකකුත් දේශනා කරා ඒකෙන් හයවෙනි කොටසේ තියෙන අනත්ත් සංඥා අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝග සංඥා තියෙන ඒ සංඥාවල් වර්ධනය කරනවා නම් යම්කිසි කෙනෙක් ඒ තනත්තාගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුයි. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වර්ධනය කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේගේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි. ඒ වර්ධනය නොකරන්නේ නම් පරිහානියක් තමයි සිද්ධ වෙන්නේ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි ඒ ඒ වගේ දේ අනිත්‍ය අනාත්ම අසුභාදී බොහෝ වාර ගණන් සාකච්ඡා කරපු හින්දා දැන් අපි ඊයේ දවසෙත් එක්කම අද සාකච්ඡා කරමින් ඉන්නේ ආදීනව සංඥා පිළිබඳව. ආදීනව සංඥාවලදී යම් කොටසක් අපි සාකච්ඡා කරා අද දවසේ අපි තවත් ඉන්නේ හාර ටිකක් සාකච්ඡා කරනවා. කොහොමද ඒ සංඥාව අද දවසේ අපි කතා කරලා ඉවර කරගන්න බලාපොරොත්තු වෙනවා මේ මේක වැඩියෙන් කතා කරන්නේ මේක බොහෝ දෙනා සිද්ධ නොකරන හින්දායි මේකෙදි සඳහන් කරලා තියෙන්නේ රුක්ක මූලගතව ආරඤ්‍යගතව ශුන්‍යාගාරගතව ආයිති පරිසංචිකති කියලා. එහෙනම් රුක්ක මූලයක ආරඤ්‍ය ශුන්‍යාගාරයකට යනවා කියන්නේ මේක වෙනමම ඉඳගෙන මෙනෙහි කළ යුතු භාවනාවක් විදිහට වැඩි යුතු ධර්මයක් විදිහටයි සඳහන් අපිට හඳුනා ගන්න වෙන්නේ. මේ කයවල පිළිබඳ පින්නන්නේ අපිට මුලාවක් තියෙනවා. ලැබෙන්න ශරීරය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. මේ ආදාහස අංශභාගය හැදෙයි කිව්වොත් මොකද කියන්නේ? මේකට හරි මං කියනවා අදහවස අංශභාගයේ හැදෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවද නැද්ද නේද හ්ම් එහෙම ඉඩ කඩක් තියෙනවා කියලා අපිට හිතෙනවා නමුත් ඇතුළෙන්ම තියෙන හැඟීම මොකද්ද නෑ ඒකනම් කොහොමවත්ම වෙන්නේ නැහැ කියලා තියෙනවද නැද්ද තාම නෑ නෑ ඒකනම් මට කොහොමවත්ම වෙන්නේ නෑ කොහොමවත්ම වෙන්නේ නැහැ කියලා මං අහනවා අංශභාගයේ හැදුන ඇත්තන් හැමෝටම තිබ්බේ අන්තිම මොහොත වෙනකම් මේ අදහසද නැද්ද නේද? එහෙනම් මගේ අදහස වැරදිද නැද්ද? ඈ හැදෙන්න පුළුවන් එකක් ඇත්තයි. නමුත් හැදෙන්නේ නැහැ කියලා ස්ථිර අදහසක් තියෙනවා. අන්න එහෙනම් අපිට තියෙන්නේ මේ ශරීරය පිළිබඳව ඒකට කියනවා ආෝග්‍ය මදය කියලා. මේක නිරෝගීවම තියෙනවාය කියලා මත් වෙලා ඉන්නවා අපි. හරිද? එහෙමනේ අපේ හිත ඇත්ත සංඥාව අපේ හිතෙන් ලබා දෙන්න ඕනේ. ඇත්ත සංඥාව අපේ හිතෙන් ලබා දුන්නොත් ලැබෙන ලාභය මොකක්ද? මේ රෝග පීඩා ආදී මටත් හැදෙන්න පුළුවන් කියලා අපේ හිතෙන් ලබා දීමෙන් අපිට තියෙන ලාභය තමයි අපි මේ ශරීරයට සහ ශරීර වලට බැඳෙන්නේ බැඳෙන්නේ නැහැ පළවෙනි එක නේද? ඒ බැඳීම් තියාගෙන ඉන්නේ නෑ අර වගේ ඒවා මට කවදාකවත් වෙන්නේ නැහැ නේ. තදින් අල්ලා ගැනීමක් සිදු වෙන්නේ. අල්ලා ගන්න බැරි බව දන්නවා. අල්ලා ගන්න බෑ බෑ මට ඕන හැටියට තියෙන්නේ නැති බව දන්නවා. ඊළඟට ඒක විතරක් නෙවෙයි කවුරුත් මේ සසර ආදීනව දන්නවා දැන් හොඳට. බෞද්ධ විදිහට අපි දන්නවා සංසාර ජීවිතයේ ස්වභාවය. අධික ලෝභ දේශ මොහයන් පැහැදිලිවම අපිට අනාගත අභිවෘද්ධිය නැති කරනවද නැද්ද? අනාගතයේ මහා ව්‍යසනකාරී තත්ත්වයන් වලට වැටෙනවද නැද්ද? ඉතින් ලෝභ දේශ මොහ නැති කරගන්න මොකද කරන්න ඕන? පුළුවන් තරම් ඉක්මනට භාවනා ආදී යොදලා කුසලයන් වර්ධනය කරන්න ඕනේ. අන්නේ කුසලයන් වර්ධනය කර ගැනීම ප්‍රමාද කරන්නේ නැහැ ආධිනව සංඥාව දන්නා අය. හරි. එතකොට කලකිරීමක් ඇති වෙනවා පළවෙනි කාරණාව මේ ශරීර පිළිබඳ තියෙන සතුට වෙනුවට ලෝභය වෙනුවට කලකිරෙනවා මේවා විශ්වාසයක් තියන්න බැරි ශරීර. කවුද දන්නේ හිත වෙද්දි මොනවා? මේක දන්නේ මේක බොහොම ආධිනව සත්‍යයි කියලා අනිත් එක තමයි ඒකත් එක්ක ඇති වෙන්නේ මහ වීරියක් උපදිනවා එතකොට ඊයේ දවසේ අපි චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවයා රෝගෝ, කාය රෝගෝ, සීත රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, විනාසෝ කියන තැනට එනකම් ඒ වගේ දේවල් ගැන සුට්ටක් සාකච්ඡා කරා. දැන් අද එතනින් එහාට තියෙන දේවල් ගැන අපි සාකච්ඡා කරමු, කෙටියෙන් කතා කරමු. නමුත් අරමුණ මතක තියාගන්න ඕනේ මේවා සාකච්ඡා කරලා කරනවා නෙවෙයි මේ මේ වගේ අවස්ථාවලදී මෙනෙහි කළ යුතු විදිහ ගැන මෙනෙහි කළ යුතු විදිහ ගැන අපි මේ කතා කරනවා. ඉතින් මේවා සමහර විට අපේ වෛද්‍යවරුන්ට එහෙම හරි ලේසි නේද? එතුමන්ලා ඒවා හරියට දන්නවා ගොඩක් දේවල්. එතකොට ඒ නමුත් ඒ ආදීනව සංඥා ඇති කරගත්තේ නැත්නම් ඇති වැඩක් නැහැ. තමන්ගේ ශරීරය ගැන නිවැරදිව මෙනෙහි කරේ නැත්නම් අදාළ හැඟීම් උපදවා ගන්න බැරි වෙනවා. එතකොට ඊළඟ එක තමයි කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ඩහෝ කියන්නේ මේ ශරීරයේ තියෙන ධන ගතිය. දැවිල්ල තියෙනවා. නේ ඉතින් මේ ශරීරය අපිට තිබ්බට මේක බලන්න ඔය ආදීන සංඥාවත් එක්ක අපිට තියෙන අනිත් එක තමයි මට අයිති නැති බව තේරෙනවා. කවුරුත් කැමතිද ධනවට? නේද? නෑ කවුරුත් කැමතිද ධනවට? ඉතින් මගේ නම් මට පුළුවන් වෙන්න නවත්ත ගන්න. ඉඳගෙන ඉන්නකොට රත් වෙනවා, දනවා නේද? ළඟට ඇස් දනවා, මූණ දනවා නේද? ශරීරය දනවා. ඉතින් මේ ශරීරයේ තියෙන අන්නේ දැවිලි ස්වභාවයට කියනවා දහුව කියලා. ඉතින් එතකොට ඊළඟට බලන්න ඒකුත් රෝගේ ඇති වෙලා පින්නත් මේ කොච්චරවත් ඒ වගේ දැවිලි සහිතව දුක් විඳින පිරිස ඉන්නවා. ඉතින් ඒවා අපි මෙනෙහි කරනකොට මේ ශරීරයේ ඕනෑම තැනක දැවිල්ලක් හට ගන්න පුළුවන්. ඒක කොයි වෙලාවෙ හටගන්නේද කියලා කියන්න පුළුවන් කම නැහැ. ඒකින්ද මේ ශරීරය බොහොම ආදීනව සහිතයි. ඊළඟට මේ ශරීරය ජරෝ කියලා කියන්නේ උණ ස්වභාවය. මේකේ උෂ්ණත්වය වැඩි වෙලා නේද උණ ගත්තාම මොකද වෙන්නේ? අධික ගැහෙන්න පටන් ගන්නවා. සීතලෙන්න පටන් ගන්නවා. ඊළඟට ඇවිද ගන්න බැරි වෙනවා. කොයි වෙලාවෙ මේක සිද්ධ වෙද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. මේ පරිසරයේ සාමාන්‍ය පරිසරයේ ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. නේද අනිත් අය දාඩි දානවා කියනකොට මෙයා සීතලයි කියලා පොරව ගන්නවා බොහෝ උෂ්ණ වෙලාවවල මෙයාට විතරක් සීතලයි නේද ඉතින් ඒ වගේ මේ උණ ස්වභාවයන් ඒ මේ ශරීරයේ ඇතිවිය හැකි කියලා ඊළඟට කුච්චි රෝගෝ කියලා කියන්නේ බඩේ ඇති වෙන රෝග. බඩේ ගෙඩි ඇති වෙනවා. ඊළඟට නේද දැන් අර ඉස්සර ලෙඩ වලට වැඩිය දැන් තියෙනවනේ බඩේ ලෙඩ වැඩියෙන් තියෙනවනේ නේද ගෑස් ඇති වෙනවා නේද එතකොට ඒ ગેස්ට්‍රයිටික්ස් කියන කියන මේ ස්වභාවයත් එක්ක ලොකු කරදරකාරී තත්ත්වයන් තියෙනවා සමහර අයට ඒක දරාගන්න අමාරුම තත්ත්වය පපුවටත් එක්ක දැවිල්ලක් ඇවිල්ලා හුස්ම ගන්න බැරි වෙලා ඒ වගේ හරියට දුක් විඳිනා ඉන්නවා කෑ ගහනවා ඉන්න ඉතින් මකට මටත් එහෙම වෙන්න පුළුවන් නේද ඊළඟට පිළිකා ඇති වෙනවා. නොයේකුත් ආකාරයේ ඊළඟට අජීර්ණ ඇති වෙනවා. අජීර්ණ ඇතිලා සමහර අයගේ සමහර අයට උස්සගෙන යන්න බැරි තරම් බඩ ලොකු වෙන්න පටන් ගන්නවා. ඉතින් නොයේකුත් ආකාරයේ මේ බඩේ ඇති වෙන දේවල් මටත් ඇති වෙන්න පුළුවන්. ඒවා මේ මේ මේ ශරීරයේ තියෙන ආදීනවයක් විදිහට හැඟීමක් විදිහට මේවා අපි එකින් එක මෙනෙහි කරනකොට කෙනෙක් හිතයි මොන අහවල් දෙයකට මේ ලෙඩ ගැන හිතනවද කියලා. මොකක්වත් නෙවෙයි. ඒ ඔක්කොම සිතීමත් එක්ක මොකද වෙන්නේ අපි කාර්යයරි මිනිස්සෙක්ගේ තියෙන නරක ගතිගුණ එක එක එක එක එක එක අපිට අහන්න ලැබෙනවා. අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ගේ නරක ගතිගුණ ගැන එක එක ආරංචි වෙනවා. ආරංචි වෙනකොට අපි කල්පනා කරලා බලනවා මෙයාගේ මේ රේත් නරකයි, මේ රේත් නරකයි, මේ රේත් නරකයි. අන්තිමට අපිට එයාගේ එක එක නරක ගැන වෙන වෙනම ආයෙ සිතුවිල්ලක් එන්නේ මොකක්ද එන්නේ? අපි කාට හරි විස්තර කරනවා. මෙයා නම් වද්දා ගන්න එපා. එතර කියන්නේ නේද? මේ දැනත්තාගේ කිසිම හොඳක් මම දකින්නේ නැහැ කියලා. ආන් එතකොට කියනවා කලකිරෙනවා කියලා. පරිහරණයට සුදුසුයියා නේද? ඒ වගේ මේ ශරීරයේ කිසිදු හොඳක් මම දකින්නේ නෑ මේක පරිහරණයට නොසුදුසුයි මේක පරිහරණයට මේක පාවිච්චි කරන්න බලාපොරොත්තු තියන්න බෑ අර නරක පුද්ගලයෝ ගැන බලාපොරොත්තු තියන්න බෑ. තව පොඩ්ඩකින් මොනවා කරයිද දන්නේ නේද? ඒ වගේ මේ ශරීරයත් අන්න ඒ වගේ නේද? ඔය ඔය කියන තැන් වල රෝග ඇති වුනහම ඉදි කටු වලින් අයින්නවා වගේ දෙනවා. නේද? අය මං කියන්න ඕනේ නේද? ප්‍රශ්නේ තියෙන මොකක්ද දන්නවද? ඒ රෝගේ හොඳ වෙච්ච ගමන් අපිට ඒක අමතක වෙනවා. නේද? රෝගේ තියෙන ගමන්ම ඉන්නවා ඊට පස්සේ හොඳ වෙච්ච ගමන් අමතක වෙනවා. අමතක වෙලා ආයතරක් මත් වෙලා වගේ ඉන්නවා මේක ආයෙ මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඊර්ෂ්‍යා, කෝධ, වෛර, මාන ඒකුත් සංසිද්ධි හැමදාම ජීවත් වෙනවා වගේ කරන සමහර දේවල් සිද්ධ වෙන්නේ ඔන්න ඔය සංඥාව නැති හින්දාද නැද්ද? එහෙනම් මේ සංඥාවෙන් කොච්චර ප්‍රයෝජනයක් අපිට තියෙනවද කියලා බලන්න අපේ හිත මේ මේ තුල යොදා ගැනීමෙන් ඊළඟට මුර්ජාවන් නැති වෙනවා. ඒකට කියන මුච්ඡා කියලා. ඊළඟට පක්ඛන්දිකා කියලා කියනවා. අර මුර්ජා කියන සිහිය සිහිය නැතිලා යන සිහිය මුර්ජා වෙනවා නේද සිහිය නැතිලා වැටෙනවා අර වගේ වුණ හැදිලා සිහිය නැති වෙලා දන්නව නේද විකාර දොඩවන්නේ ඊළඟට ගිහිල්ලා අහනකොට දැන් සමහර අයට කියන්නේ මේ උණ විකාරයෙන් දොඩවනවා කියලා මොනවා කියන අහන්න දෙන්නේ උත්තර දෙන්නේ එතකොට එහෙම වෙනවා නේද එහෙම වෙලා දැන් මටත් එහෙම වෙන්න පුළුවන් මට තද වුණත් එහෙම ගැවුනොත් එහෙම නේද කියලා නැද්ද සමහරලාට අපිට එහෙම වෙච්චලාට අනිත් අය කියලා තියෙන මොනවා කිව්වද දන්නේ ආපුවා ඒ වගේ දැන් සමහරලාට අපේ ඥාතීන් අපි හඳුනන අය බලන්න අපි ගියාම අඳුරගන්නේ නැහැ. වෙන මොනවද කියවනවා. උණ විකාරයෙන් දුරවනවා. ඉතින් සිහි විකාර වෙලා කියනවා. ඉතින් ඒ වගේ ස්වභාවයකට මේ ශරීරයපත් වෙන්න පුළුවන්. ඇයි සිහියට හේතු වෙන්නේ මේ මොලේ තියෙන මස්තිෂ්කය හේතු වෙනවා. එතකොට අන්නේ මස්තිෂ්කයට හානි සිද්ධ වෙනවා. සමහර අසනීප ඇති වුනහම නේද මොළයට හානි සිද්ධ වෙනවා. මොළයට හානි සිද්ධ වෙනවා මතක නැතිලා යනවා. මතක නැතිලා වෙන වෙනම කියනවා. හ්ම් ඒක තාත්තා කෙනෙක් මන් දන්න එයාගේ දරුවන්ව අඳුරා ගන්න බෑ. ඒ තාත්තා බොහෝ කැපකිරීමක් කළා තමන්ගේ දරුව සකස් කරා. සකස් කරලා ඔක්කොම කරලා දැන් තාත්තා ගෙදර ඉන්නවා. බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා. ඉතින් ඇවිල්ලා මෙහෙම බලපුවාම අඳුර ගන්න බෑ. දරුවා අඳුරන්නේ කවුරුත් අඳුරන්නේ ඇයි ඉතින් ඒ ඔක්කොම කරපු දරුවෝ නොයේකු ජයග්‍රහණ ලබනවා. හිතන්න පොඩ්ඩක් නේද? එවැනි ජයග්‍රහණ ලැබලා ඇවිල්ලා මේ තාත්තට එයාලා ජීවිතේ තාත්තා බලාපොරොත්තු වෙන්න යනවා. හැබැයි තාත්තට අඳුරන්න බෑ. තාත්තා එහෙම ඉන්නවා. හිතේ විදිහට බලාගත්තට බලාගෙන ඉන්නවා. මොන තරම් දුක්ඛිත ස්වභාවයකට නේද? අපේ ජීවිත වැටෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. එහෙම එහෙම ජීවිතයක් තියාගෙනද මම මේ අනිත් අයට ගරහන්නේ. බලන්න එවැනි සංඥා අපිට නිබඳව තියෙනවා නම් අපිට හැමෝ ගැනම පුදුම කරුණාවක් වෙන එක මොහොතක් හරි මේ තැනත්තන් සුවපත්භාවයෙන් තියන්න ඕන කියලා කරුණාව පහළ වෙනවා. අනිත් අය ගැන මෛත්‍රිය පහළ වෙනවා. එඳ අදින සංඥාව හරීම ප්‍රබල සංඥාවක්. හ්ම්. ඊළඟට පින්නත් මේ පක්ඛන්දිකා කියන අතීසාරය. ඉතින් මොකද කරන්නේ නවත්තන්නේ නේද? හ්ම්. ඉතින් තමන්ට කොර ගන්න දෙයක් නැති වෙනවා අන්තිමට මේ ශරීරයට නේද තව බොහෝ ද්‍රව જાති දෙන්න වෙනවා නේද ශරීරයේ හයිය වුණාට කණ්ඩ යම කණ්ඩ බෑ හයිය නැති වුණාට පණ නැති වුණාට ඒ වගේ ඊළඟට ඉදිමෙනවා ශරීරය සුලා කියන්නේ ඉදිමෙනවා නේද නොයේකුත් ඇඟිද වෙනවා නේද දැකලා තියෙනවා ඊට පස්සේ ඇඟිල්ල තිබ්බම එබිලා හිටිනවා එතන නේද සමහරට මූණ ඉදිමෙනවා සමහරට අත් කකුල් ඉදිමෙනවා නේද බෙල්ල ඉදිමෙනවා නේද? පොළොවේ ඉදමෙන එක නම් වෙන ප්‍රශ්නයක් නේද? මේ ඒ වගේ මෙන්න මේ ඉදමෙන ස්වභාවයන් වලට මේ ශරීරයපත් වෙනවා. සමහර අයගේ කකුල් එහෙම දැකලා තියෙනවා නේද? ගොඩාක් ලොකු වෙනවා. ගොඩාක් ඉදම වෙනවා. කරන් දැන්නේ ඉතින් කකුල් උඩ තියාගෙන ඉන්න කියනවා. එක එක සමහරවල් විස බීජ එහෙම ගිහිල්ලා මේ කාලේ වෙනකොට හරියට කර්මකාරී තත්ත්වයක් නැති වෙනවා. ඉතින් අන්න ඒවා මෙනෙහි කරන්න ඕනේ. මම දන්න එක තැනැත්තෙක්ගේ කකුලෙන් ඇතුළට ඉස්ස බීජෙන්ද කකුල එදිමිලා එදිමිලා මොකද උනේ මේ විස බීජය පින්නත් මෙයා දන්නේ නැතුව නියම ප්‍රතිකාර කරගන්නේ නැතුව මොකද කරේ උඩට වෙනකන් ඇවිල්ලා අන්තිමට ආමාශය දක්වාම ගියා. ඉතින් ඔය මොනවද මේ තෙල් වර්ගයක් ගගා ඉඳලා තියෙන සාත්තු කර කර තෙල් ගන්නවා කියලා මේ මොකක් හරි අපලයක් කියන මේ මොකක් හරි කවුරු හරි කොඩි විනයක් කරනවා කියලා එක එක ඒවා කර කර ඉඳලා තියෙනවා. ඉතලා අන්තිමට මොකද උනේ ගෙනාපු ගමන් හූර හූර හූර හූර අයින් කරන්න උනා කකුල. කකුලේ මස් හූර හූර හූර හූර තුවාලේ අයින් කරලා අයින් කරලා අන්තිමට මෙයාගේ මරණය සිද්ධ වෙනකොට බඩට එනකම් මේක ඇවිල්ලා අන්තිමට ශරීරයේ තිබ්බ එදා දවසේ දුන්න සේලයින් ඔක්කොම මරණයෙන් පස්සේ බඩෙන් ඒ බඩේ තුවාල තියෙන හින්දා ඇවිල්ලා මේ මැරිලා පැය දෙකක් විතර යන වෙලාවන කන් වලින් ඇස් වලින් මේ මේ කන් වලින් නාසයෙන් කටෙන් හැම තැනින්ම අර රුධිරය ගලාගෙන යන්න පටන් ගත්තා. ඉතින් දකින්න බැරි තරම් භයානක පෙනුමක් ආවා. ඉතින් එවැනි තත්ත්වයන් වලට පත් වෙන්න ඒ හැටි දවසක් ගියේ නැහැ. ඒ හැටි කාලයක් ගියේ නැහැ. මේ හොඳට හිතිය කෙනාට ඒ හැටි කාලයක් ගියේ නැහැ ඒක වෙන්න. ඉතින් මේ ඒකින්ද මේ මටත් ඒ හැටි කාලයක් යන්නේ නැහැ මොන හරි දෙයක් වෙන්න. මේ ශරීරය ගැන මට විශ්වාස කියන්න බෑ. ඒ වගේ Taman දන්න දේවල් අරන් හොඳට මෙනෙහි කරලා ශරීරය ගැන ආදීනව සංඥාව තියාගෙන ජීවත් වෙන්න. ඒක නිවන් දකින්ද ප්‍රබල හේතුවක් බවට පත් වෙන මම මේකෙන් ගැලවෙන්න ඕනේ මේ මේ විශ්වාස නැති ශරීරය කොයි මොහොතක මේ වගේ ලෙඩකට වැටෙයිද දන්නේ නැහැ එහෙනම් මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියන අදහස තදින්ම එනවා මේක ආදීනව සංඥාව කියන්නේ අපි නොකරන නමුත් කළ යුතු භාවනාවක් උගය කරන්නේ නැති කළ යුතු භාවන මේ වගේ භාවනා කරද්දී අපේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා කියනවා ඇයි කියන්නකො හරි මේවායින් එකඟ වෙන්න මේවට කියනවා හුඟක් අය කියනවා මේවා ගතානුගතයි සම්ප්‍රදායන කූලවයි ඕවා වැඩක් නෑ පංච උපාදානස්කන්ධය අනිත්‍ය තමයි බලන්න ඕනේ කියලා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්නේ කොහොමද? ශරීරයේ තියෙන දැඩි ආසාවත් එක්ක. එහෙනම් පංච උපාදානස්කන්ධයේ හිත වට ගන්න බෑ. මේ වගේ භාවනාවල් කරපුවාම මූලිකව අපේ හිත මේ සංස්කාරයෙන් අතමිද වැඩිපුර විසිරෙන ගතිය අඩු වෙලා හරි කරලා බලන්න මම කියන හින්දා නිකන් පිළිගන්න එපා. මේවා කරපුවාම මොකද වෙන්නේ? අර අධික වීරයක් උපදිනවා ඒ වගේම අර නොයේකු තැන් වලට විසිරෙන ගතිය අඩු වෙලා හිත එකඟ වෙනවා ආන්ගේ එකඟ වුණාට පස්සේ පුළුවන් අපිට පංච පාදානස්කන්ධයේ අනිත්‍ය හොයාගන්න හරි මේ එකඟ කරගන්නයි මේ වගේ අපිට ආදීනව සංඥා ආදී උගක්ම ඕන වෙන්නේ ඉතින් ඒ වගේ ඊළඟට කුෂ්ඨ ආදී කුට්ටං කියලා කියන්නේ කුෂ්ඨ විසූචිකා කියන්නේ කොලරාව අතිසාරය, කොලරාව, කුෂ්ඨ, ගණ්ඩෝ කියන්නේ gadu. හරිද? සුලාසෝ කියන්නේ කබර. හරිද? එතකොට ඊළඟට සෝසෝ කියලා කියන්නේ ෂේ රෝගය. හිතන්න පින්නත් නේද? මේ ෂේ රෝගය හැදිච්ච අය දන්නවනේ. නේද? නොහැදිච්ච අය කොහොමද ඒක ගැන හිතන්නේ? අනේ අරයා පව්ව. නේද? කියලා. මේ නිදහසේ මෙහෙම වැටෙන හුස්මක් තියෙනවනේ අපිට නේද ෂේ රෝගය ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ හුස්ම ගන්න අමාරුයි අමාරුයි හුස්ම ගන්න ඒක කොච්චර වෙහෙසක්ද කියලා හිතන්න පොඩ්ඩක් මේ හුස්ම අමාරුවෙන් ඇදලා ගන්න ඕනේ අමාරුවෙන් එළියට දාන්න ඕනේ අමාරුවෙන් ඇදලා ගන්න ඕනේ අමාරුවෙන් එළියට දාන්න ඕනේ ඉතින් නහයෙන් මේක කරන්න බැරුව කටෙන් අදිනවා දැකලා තියෙනව නේද ඉතින් යනවා ගිහිල්ලා වෙලා අර මැෂින් එකකට නේද තියෙන්නේ ස්පිතාලවල ඒවා මැෂින් වලට අල්ලන්න ඕනේ. ඒකල මේක යන්තම් ඔන්න පොඩ්ඩක් හොඳ වෙනවා. පොඩ්ඩක් හොඳ වෙනකොට යන්තම් හුස්ම ටිකක් ගන්න පුළුවන් ආය ටික ටික ටික ටික මේක වැඩිලා. ඉතින් ඒ වගේ මේ හුස්ම ගන්න නිදහසේ හුස්ම ටිකක් ගන්න නැති වෙනවා මේ ශරීරේ. නේද? අපි කියන්නේ නිදහසේ හුස්ම ටිකක් ගන්න මට නෑ කියන්නේ ඒකේ කරදර ආපුවම ඒ වගේ පැහැදිලිවම නිදහසේම හුස්ම ටිකක් ගන්න බැරි තත්ත්වයටමපත් වෙනවා. ඊළඟට අපස්මාරය. දද්දු කියන්නේ දද කණ්ඩු කියන්නේ කඩු වේග. කච්චු කියන්නේ එක්තරා කුෂ්ඨ ස්වභාවයක්. රකසා කියලා කියන්නේ අපි කියන්නේ රත් පිට කියලා නේද? පිට කියලා කියන්නේ. රත්ය කියලා කියන්නේ සිංහල එතකම යන්නේ ඒ වගේ ලෙඩ. ඊළඟට ලෝහිත පිත්තං මදුමේහෝ කියන්නේ දියවැඩියාව. හරිද? එතකොට ඒත් එම එවැනි රෝග වර්ධනය වුණොත් එහෙනම් මොකද වෙන්නේ? වෙනත් බොහෝ රෝග හැදෙලේ දෙනවා. ශරීරයේ තියෙන නොයෙකුත් ඉන්ද්‍රියන් වලට හානිය වෙනවා. එක දවසක් එක තාත්තා කෙනෙක් අන්‍ය ජාතික තාත්තා කෙනෙක් ඇවිල්ලා හොඳටම සීනි ප්‍රමාණය වැඩි වෙලා ඉතින් අපිත් වෙන ලෙඩක් හදිච්ච කෙනෙක් බලන්න ගිහිල්ලා හිටියා. එතකොට අපිට කිව්වා අන්න අර තනත්තාගේ ඇස් එක ආය කවදාක්වත් ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට ඉවරයි දැන් එයා කලවල ජීවිතයකටපත් වුණා. හරිද? ඒ කියන්නේ මේ ශරීරය එහෙමයි. මේ ශරීරයේ ලේවල තියෙන සීනි ප්‍රමාණය යම් විදියකට වැඩි වුණොත් මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. ඉතින් ඒ ඒ ඒ ඒ පියතුමාට දැන් ඇස් දෙක ඇරියහම ලෝකේ කරුවලයි. එක මොහොතක මේ ටික වෙන්න පුළුවන් දෙයිද? නේද? ඉතින් මේ ඇස් දෙක කියන එක ගැන විශ්වාසයක් තියන්න බෑ. මම පුළුවන් තරම් ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න වෙනවා. නේද? එතකොට කෙනෙක් හිතන්නේ ඈ ඉතින් කොච්චර ඉන්නවද ඉතින් ඔය මරණකම ඇස් දෙක හොඳට තියෙන ඉන්නවා තමයි නේද? ඉතින් ඊළඟට ඇයි මේවා කරගන්න ඕනේ? මේ මේ ජීවිතේ අපි මෙහෙම ඉන්න වෙන්න පුළුවන් සමහර විට. නමුත් සතර හෝ අනන්ත දුක්ඛිත තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්. අන්න ඒපත් වෙන්න පුළුවන් තත්ත්වයෙන් අත මිදෙන්න නම් මම මේ ලෝභ දේශ මොහ නැති කරගන්න ඕනේ. පැහැදිලිව මේක මෙනෙහි කරා කියලා හරි හරි ඉතින් හරි අපරාධනේ හරි තර්ක තියෙනවා. හරි අපරාධයෙන් මෙනෙහි කරලා අපිට හැදුන්නේ නැත්තම් නේද? අපිට හැදුන්නේ නැත්තම් කියලා කියනවා. හැදෙන්නේ නැත්ුණාට මෙනෙහි කරයුත්තේ ඇයි? සතර මේ වගේ අතමෙදින්ද සංසාර විමුක්තිය සඳහා අපි මේවා මෙනෙහි කරලා හිත සකස් කරගන්න ඕන අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. ඊළඟට අර පිළිකා පිළිකා ආදී කියලා කිව්වහම ඉතින් හොඳටම තේරෙනවනේ කොයි වෙලාවෙ පොතන මේ ශරීරයේ කොයි වෙලාවේ කොතන ඔය පිළිකාවල ඉස්සෙල් තියෙන බගන්දලා කියලා ඒ කියන්නේ එක්තරා රෝගී ස්වභාවයක් මේ ශරීරයේ මේ උච්චාර ප්‍රස්ත කම් ස්ථාන අතරමැද ඇති වෙන තත්ත්වයක් ඊළඟට පිළිකා කියලා කියන එක අපි හිතුවොත් එහෙම ඒක කියන්න දෙයක් නැහැ නේද මම දන්නේ ඒත් එක තැනක් එක්ක හිටියා යාගේ කකුලේ පිළිකාව ආවේ පිළිකාව වහම ඉතින් දැන් මම පළවෙනි සැරේ බලන්න ගියාම කපලා තිබ්බා එතන දැන් නම් ඉතින් හරියනවානේ දැන් ඉතින් ප්‍රශ්න නැහැ ඔක්කොම ඉවරයි කියලා. ඊළඟ දවසේ දනියලාගෙන් ගලවලා තිබ්බා. ඊට පස්සේ දැන් කවි එහෙම ලියනවා දැන්. හරි බොහොම සන්තෝෂෙන් හිටියා දැන් ඉතින් ඉවරයි මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊළඟ දවසේ ආවට උකුල්ලටෙන් ගලවලා. හරි. උකුල්ලට සම්පූර්ණයෙන් කළා. එතකොටත් කියන්නේ මොකද්ද? දැන් නම් ඉතින් හරිනේ ඉස්සෙල්ලා ටිකක් හරි ඉතුරුනා දැන් මෙතනින්ම ගලවලා දැම්මනේ. හරිද? පින්නත් නේ ඒක තමයි කියන්නේ නේද මේ ශරීරයේ කොතනක කොයි වෙලාවක මතුවේද කියලා කියන්න බෑ මෙහෙම එකක් නේද ඒ පණිවිඩය හම්බ වෙන දවසක් ආවොත් නේද අපි බොහෝ කලබල වෙයි එහෙම අන්න ඒ කලබලය ඇතිවීම මරණයට හොඳද නෑ ආදීනව දන්න ඇත්තෝ හරිද කායික වේදන සමහර අයට පොඩි ලෙඩක් හැදුනම හරියට කෑ ගහනවා. නේද? ඒ වගේ සමහර අය දැකලා තියෙනවද? වේදනා තියෙන බව අපිට තේරෙනවා. නමුත් එහෙම වෙන්න නේද? ආදීනව දැනග මේක තමයි මේ ශරීරය ආදීනව. මේක තමයි මේක තමයි ආදීනව. එතකොට සිහියෙන්ම ඒකට මුහුණ දෙන්න වෙනවා. ඒවාට හරි පහසුයි මේ වගේ අපේ මානසිකත්වය හදාගෙන තිබ්බොත්. ඒකට කියන්නේ පිරෙන්නේ නැහැ කියලා. මොනම තත්වයක් ඇත්තටම තමන්ගේ මානසිකත්වය පීහෙන්නේ නැහැ. අපි ලෑස්ති වෙන්න ඕන ඒකට නේද? අපි දැන් ගෙදරක උත්සවයක් ලෑස්ති කරනකොට කෝකටත් කියලා හත් ගහමු කියලා කියනයි. වහින්න ඉඩ තියනවා. එතකොට කෙනෙක් කියයි හත් ගහලා වැඩක් නැහැ නේ. ලෑස්ති නැත්නම් අපරාධයි. නේද? එහෙම කියලා නේද සමහර අය. එයාට කියන්නේ එහෙමද එහෙමද නුවණ තියන අය කරන්නේ? නෑ අවදානම ගන්න ඕනේ. හැම දෙයකටම ලෑස්ති වෙන්න ඕනේ. මට මගේ ජීවිතේ එවැනි අසනීප හැදෙන්නේ නැති වෙන්න තියෙන එකක් තියෙනවා. නමුත් හැදුනොත් එහෙමම ලෑස්තිලා ඉන්න ඕනේ. ආදීනව සංඥාව තියෙන ඇත්තෝ ඊ타ත්ම සාර්ථකව නේද? අසනීප වලදී හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද? මානසික විදවැටීමයි. මානසික විදවැටීමත් එක්ක මොකද වෙන්නේ? ඒ ඇත්තන්ට තවත් රෝගී තත්ත්වයන් ඇති වෙනවා. සාමාන්‍යයෙන් දැන් දියවැඩියා වගේ තියෙන අයට නේද මානසික පීඩනාවත් ඒකත් වැඩි වෙනවා. එතකොට අර වෙන ලෙඩක් ආවා කියන්නකො ඒකත් එක තව පීඩනයකුත් වෙනවා. ඒකද මේ පීඩිත තත්ත්වයන් වලට එන්නේ නැතුව මේ ශරීරයේ ස්වභාවය කලින් දැනගෙන හිටියාම ඕනම දෙයකට හොඳින් මුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒත් එක්ක මම ආයෙ කියන්නේ අප්‍රමාදී ස්වභාවය ඇති වෙන එක මේ ශරීර පිළිබඳ කලකිරණ ඒවා ඉතින් ඒකින්ද මේවා ගැන අපි කල්පනා කරනවා. ඊළඟට පිත්ත පිත්ත සමුත්ථාන ආබාධා. සෙම්ම සමුත්ථාන ආබාධා. වාද සමුත්ථාන ආබාධා. සම්නිපාතික ආබාධා. නේද මේ ඔකෝ නේද පිට කිපීමෙන් සෙම කිපීමෙන් වාතය කිපීමෙන් සන්නිපාත වීමෙන් ඊළඟට උත්පරිණාමදා ආබාධා ඒ මොකද්ද පැහි කාලේට සෙම කට්ටියට සෙම හැදෙනවා නේද පායන කාලේට සෙම කට්ටියට සෙම හැදෙනවා නේද දූවිලි වැඩි වෙනකොටත් සෙම හැදෙනවා ඉතින් අර අපි මොකද කරන්නේ දැන් මේ ඍතුව හ්ම් කාලයක් එහි පින්නත් මාව මැරෙන්න වැටෙන කාලයක් හරි ඉතින් මට සෙම හැදෙලා දැන් අඩු වෙන්නෙම අඩු වෙන්නෙම නැහැ අදත් වහිනවා හෙටත් වහිනවා අනිද්දාත් වහිනවා නේද සමහර විට එක සතියක් පෑවුවා නම් මගේ මේ ලෙඩේ හොඳ වෙනවා මැරෙනකම්ම පායන්නේ නැති කාලයක් එනවා පරිසරය අපිට ඕනෑට හැදෙන්නේ හැදෙන්නේ නැහැ මේ පරිසරය මේ අපිට යහපතක් විදිහට අපිට පේන පරිසරයම අපිට මහා විනාශයක් බවට පත් වෙන දවසක් එනවා හරීම කූර වෙන කටුක වෙන රෞද්‍ර වෙන ගෝර වෙන ඡණ්ඩ වෙන කාලයම මේ පරිසරය අපිට ආශිර්වාදයක් වෙන දෙන්නේ නැති දවසක් එනවා. ඉතින් ඒක තමයි தත්ත්වය නේද? ඉතින් මා මට මේ වගේ මහා ව්‍යසනකාරී තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඕපක්‍රමික ආබාධා කියලා කියන්නේ නොයෙකුත් උපක්‍රම හින්දා අනිත් අයගේ උපක්‍රම සහ වැරදි ක්‍රියාපිළිවෙත් හින්දා ඇතිවන්නා වූ ආබාධ ආබාධයන් ඒව නම් අපිට නෑ නේද වැරදි වැඩ වැරදි ක්‍රියාපිළිවෙත් හින්දා වැරදි විදිහට කාලා වැරදි විදිහට නාලා නේද? වැරදි විදිහට ජීවත් වෙලා ඇතිවන්නා වූ ආබාධා. ඊළඟ කම්ම විපාකජ ආබාධා හොඳ වෙන්නෙම නැහැ. කාටවත් හොඳ කරන්න පුළුවන් එක ඒවා නෙවෙයි. එහෙමලා තියනවද නැද්ද? මේ සමහර සමහර ලෙඩ හැදෙනවා පින්නත් මේ එකම බෙහෙත එකම ලෙඩ හැදිච්ච දෙන්නෙකුට දුන්නාම නේද? දැන් පිළිකාවක් කියන එක කර්ම විපාකයක් හින්දා හැදි හැදිච්ච ලෙඩක්. ඉතින් එතකොට එකම සමහර අයට බෙහෙත් වලට අහනවා සමහර අයට බෙහෙත් වලට අහන්නෙම නෑ අහන්නෙම නෑ මොන මොන જાති තිබ්බත් සමහර පොඩි ලෙඩක් ඇති සමහරලා ලොකු දුකක් විඳින්න සමහරක් ගන්න. නේද? හ්ම් අඩු වෙන්නෙම නෑ. එකම ලෙඩේ අඩු වෙන්නේ නැතුව ලොකු කාලයක් තියෙනවා. ඒ වගේ එකක් වුණත් ගන්න සමහර අයට මොනවා කරත් අඩු වෙන්නේ නෑ. ඒක තමයි කර කර්මයේ හින්දා මේ හැදෙන්නා වූ දේවල්. ඊළඟට එතනින් හරියට හරි අපුරු ටිකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීත දැනීම රෝගයක් විදිහට. ආදීනවයක් විදිහට රෝගයක් නෙවෙයි ආදීනවයක්. මේ පරිසරය සීතල වෙනකොට සීතල අපිට දැනෙනවා. දැනෙනකොට ඒක ඉවස ගන්න අමාරුයි නේද? කොහොමද ඉදිකටුවල වලින් අයිනවා වගේ සීතල දැනෙනකොට අම්මෝ ඉන්න බෑ පොරොම පොරොම පොරොම මොන හරි පොරව ගන්න ඕනේ කියලා නේද? ගිනි ගිනි අරගෙන තපින්න ඕනේ නේද? රස්නේ ඒවා නේද? දැන් සමහර අය සීතල රටවල් වලට එහෙම අධික සීතල තියෙන තැන් වලට ගිහිල්ලා තියෙනවනම් නේද? මේ ශරීරය කුපුරු ගන්නවා වගේ මේ හැම පිපිරෙනවා. හ්ම් ඊළඟට නේද නාසයවත් එළියට තියාගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කාමර රත් කරන්න ඕනේ. ඉතින් ඒ ඇයි මේ? මේ ශරීරයේ තියෙන ආදීනමක් ඒක. සීතල වගේම උෂ්ණය කියන්නේ ශරීරයේ තියෙන ආදීනමක්. මේ මේක රස දැනෙනවා මේ ශරීරයට. නේද? රස දැනෙනකොට දාඩිය පිට වෙනවා. කඳ ගහනවා. ඉන්න බැරි වෙනවා. නේද? කොරගන්න දෙයක් නැති වෙනවා. ඉතින් වේගෙන් දුවන්න වෙනවා. හ්ම්. ඒසී කාමර හොයාගෙන යන්න වෙනවා. දැන් තමයි යෝන් ටිකක් හරි ගියේ කියලා නේද හුලං ගහන්න වෙනවා පවන් ගහන්න වෙනවා නේද හයියෙන් පවන් ගහන්න නේද තව දාඩි දානවා නේද <laughs> ඉතින් මේක හරීම මේ අපහාරත ඊළඟට බඩගින්න ඒකත් ශරීරයේ තියෙන ආදීනමක් විතර බුදුරජාන් වහන්සේ බලන්න කියනවා හරි පිපාසාව බඩගින්න කියන ඒවා අපිට ඉන්න බෑ පින්නත් මොන හරි දෙයක් මේ නේද බඩ බඩේ පොඩ්ඩක් මොන හරි අඩු වෙනකොට ඇතුලේ ගිනි ගන්නවා වගේ දැනෙනවා නේද? දඬ පටන් ගන්නවා බඩ. ඉතින් මොනවා හරි දාන්න ඕන හොයලා දාන්න ඕනේ. නේද? ඉතින් ඒක හොයලා දාලා විතරක් හරියන්නේ නැහැ වතුර දාන්නත් ඕනේ ඒක. සරෙන් සරේ සරෙන් සරේ බෝතලයක් ළඟ තියාගෙන නේද? කොහේවත් කොහේ ගියත් කවුරුණත් මොනවද ළඟ තියෙන්නේ? බත් ගෙඩියයි වතුර බෝතලේ නැතුව යන්න බෑ. අපේ ඉබ්බගේ කට්ට වගේ ওই දෙක අරන් යන්න ඕනේ අනේ යන තැන. නේද? මේ ශරීරය පාවිච්චි කරනවා නම් වතුර බෝතලේ බත් ගෙඩියයි අරන් යන්න ඒකනේ කොහේ යන්න ගත්තත් මොන ගමනක් ලෑස්ති කරගත්තත් ඔක්කොටම ඉස්සෙල්ලා අහන්නේ මොකද්ද? එතකොට කොහෙන්ද අපි කන්නේ? කොහෙන්ද අපි කන්නේ? නේද? කැම ලෑස්ති කරගත්තද? කැම ලෑස්ති කරගත්තද? ඉතින් මේ ආදීනයක් එක්ක. නේද? මේ ශරීරයක් මේ ශරීරය පාවිච්චි කරන්ඩ නේද? කෑම පැකට් එකයි වතුර බෝතලෙයි ඕන. ළමයි ඉස්කෝලේ යනකොට කෑම පැකට් එකයි වතුර බෝතලෙයි යන. එල්ලලා යවන්නේ කරේ. කරේ එල්ලලා යන්නේ. ඉතින් කොහේ ගියත් මේ දෙක අරගෙන යන්න ඕන. පුදුම කර්මයක්නේ මේක. නේද අපිට තේරුන්නේ නැහැ මේ කරුණේ. ඒකින්ද මොකද කරන්න වෙලා තියෙන්නේ? හම්බ කරන්න වෙලා නේද? කෑම හම්බ කරන්න වෙලා තියෙන වැඩියෙන්ම දුක් විඳින කෑම හම්බ කරන්නද නැද්ද? නේද? ඉතින් මේ මේ ලැබිච්ච ශරීරයේ තියෙන ආදීනව ස්වභාවයේ හින්දා නේද? එක අතකින් අපිට තනකොළ කන්න තිබ්බනම් හොඳ නැද්ද? නේද? ලේසිනේ අපි මෙච්චර දේවල් හොයන්න ඕනේ නැහැ එහෙමනම්. නේද? ඕක කියලා තනකොළ ගැන නේද? ලෝභයක් එහෙම ඇති කරගන්නව නෙවෙයි අය එළ දෙනක් වෙලා හරකෙක් කරනවා කියන්නේ. එහෙම නේ මම කියන්නේ මේ ලෝකේ ආහාර විදියට ගන්න සුලභ දේවල් තිබුණා නම් නේද ඕනෑ තරම් අනවශ්‍ය දේවල් තියෙන හැමතැනම. නමුත් මේකට දාන්න දාන්න පුළුවන් දේවල් දුලබයි. ඒකට මහ පොරයක් තියෙනවා. ඉතින් ඒකින්ද මේ ශරීරයේ ස්වභාවය මේ ශරීරයට ආහාරයට ගන්න බැරි දේවල් තියෙනවා. නේද? පස් කාලා ජීවත් වෙන කට්ටියක් ඉන්නවා. ලෝකේ. හ්ම් එක එක එක එක දේවල් ආහාරයට ගන්නා ඉන්නවා. නමුත් අපිට හුඟක් වෙලාවට ආහාරයට ගන්න ඒවා අඩුයි. මේ ලෝකේ තියෙන සුලභ දේවල් නෙවෙයි. ඉතින් ඒකින්ද නමුත් මේ ශරීරයේ ආහාරයෙන් යැපෙන දේවල්. ඉතින් ඒකින්ද බලන්න ජීවත් වෙන්න අතදිගාරින්න වෙලා සමහර ඇත්තන්ට. නේද? කියන අනේ මට ඛණ්ඩ ටිකක් නේද? ඛණ්ඩ ටිකක් ගන්න මොන හරි කීයක් හරි දෙන්න කියලා කියනවා. නේද? මම බඩපොත්ත පිටකොද්දට ඇලෙනකන් ඛණ්ඩ නැතුව ඉන්න පිරිසන්සත්වයේ පවා. නේ? ඛණ්ඩ බොණ්ඩ නැහැ කියලා කියන්නේ වතුර ටිකක් බොණ්ඩ නැතුව ඉන්න අවස්ථා තියෙනවනේ තමයි. ඒ මේ ශරීරයේ ආදීනවෙන් හින්දා කායෙන් හරි ඉල්ලගෙන හරි ඛණ්ඩ වෙනවා. මොනවා හරි කන ගස්වල කොළ පුතු කාලා ජීවත් වෙච්ච කාලයක් තිබ්බා කියලා ධර්මයේ සඳහන් වෙනවා ඒක සාගත කාලය වෙනවා ඒ කාලෙට මේ ශරීරය බොහෝම බොහෝම මේ ශරීර වලට ආහාර නැතිලා දුක් විඳින එන කාලයක් එනවා ඊළඟට ඒ වගේම තමයි අන්තිම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ උච්චාර ප්‍රස්තාව කම්ම කියන එක මල මුත්‍රාදිය බැහැර කිරීමට ඇති වෙන අවශ්‍යතාවයන් පවා මේ ශරීරයේ ආදීනමක් වෙනත් නේ ඒකට තැනක් නොතැනක් නැහැ තැනක් නොතැනක් ඇත්තේ නැහැ ඉතින් ඒවා බොහෝම ආදීනව වශයෙන් අපි දැනගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ශරීරයේ ආදීනව දකින්න ඕනේ. ආදීනව දැකීමෙන් අපිට මේ ශරීරය පිළිබඳව අත මේ ශරීරය දුකයි කියලා ලොකු අදහසක් එනවා. ඉතින් කරලා බලන්න ඕනේ අපේ පින්නත් මේක නොකර ඉන්න හොඳ නෑ. අපි කරලා බලන්න ඕනේ. හරිද? ඒ වගේ දැන් අපිට කියනකොට තේරෙනවනේ ඒක. අපිට මේ ශරීර ගැන තියෙන මුලාව හරි මුලාව හින්දා අපි බොහොම ප්‍රමාදී. හැම වෙලෙම පරක්කු කරනවා හැමදේම. හරි. එක ලෙඩක් අරගෙන මෙනෙහි කරත් ඇති. අනිත් එක මේ අලුත් සංකල්ප වගේක් තියෙනවා. මම දැක්කා තියෙනවා මේ හිතුවත් කවුරු හරි මාව මාව මේ අනතුරකින්මයි මැරෙන්නේ මාව අනතුරකින්මයි මැරෙන්නේ මාව අනතුරකින්මයි මැරෙන්නේ කියලා හිතුවොත් එහෙම ඒ අනතුරම වෙලා මැරෙනවා කියනවා. හරි ඒ වගේ මේ වැරදි මත වර්ගයක් තියෙනවා. බෑ කියන වචනේ කියන්නවත් හොඳ නෑ කියනවා. බෑ කියන වචනේ කියන්න නෙවෙයි හොඳ නැත්තේ බෑ කියන එක හිතන්නයි නැත්තේ. මම එකිනෙක කතා කරන එක දවසක් බලනකොට මේ යා එහෙම තමයි කියන්නේ බෑ කියන වචනේ කියන්නේ නැහැ. හරි මොකද ඒවා කරන්න බෑ යාට. මම ඒක දන්නවා. හරිද? එතකොට අපේ හැකියාවන් දිනු කරගන්න ඕනේ නේද මේ ධනාත්මක චින්තනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ධනාත්මක චින්තනය කියන්නේ මොකක්ද? පසුගාමී චින්තනයෙන් අයින් වෙලා යමක් අපේ මනස සකස් කරගන්න ඕනේ. නෑ මම මේක කරන්න ඕනේ කියලා මේ කුසීතකමෙන් අයින් වෙන අය ධනාත්මක වෙනවා. මට යමක් කරන්න පුළුවන් අපිට ලෝකයේ තියෙන ඉහළම අභියෝගය අපිටයි තියෙන්නේ මොකද්ද නිවන් දකින එක මේ හිත කෙලෙස් වලින් අයින් කරගන්න එක ලේසි ලේසිපාසු කාරණාවක් නෙවෙයි ඒතර ආදීනව සංඥා වගේ දේවල් අපි මෙනෙහි කරන්නේ ඍණාත්මක වෙලා මේ ජීවිතේ වැඩක් නැහැ කියලා ඒ ඒ ඉලක්ක පහළ ඉලක්ක තියන අය තමයි එහෙම හිතෙන්නේ ඉන්නකම් මේකේ සන්තෝෂයෙන් ඉන්න ඕනේ ඉතින් ආදීනව සංඥා මෙනෙහි කරා කියලා සන්තෝෂ නැති වෙනවද නෑ අනාගතේ මෙන්න මේ ටික මතක තියාගත්තාම හරියි අනාගතයේ එළබෙන්න තියෙන දුක් නැති කිරීමේ වැඩපිළිවෙලයි බුදුජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. తాවකාලික සතුටින් ඇති වැඩක් නැහැ. ඇයි తాවකාලික සතුටින් ඇති වැඩක් නැත්තේ? ඒක දුකකට හේතු වෙනවා නම් අනාගතේ. නේද? රසය කැමමක් තියෙන එකට වහම ඉස්සර නම් අපි කයිද? ඒක කනකොට රසයිනේ. කයිද? නෑ නේද? දැන් දිය වැඩියා වගේ තියෙන අය කොච්චර රස තිබ්බත් පැණි රස නම් කන්නෙම නෑනේ. කන්නෙම නෑ නේද? <laughs> දියඩියාව තියෙන ඇත්ත පංචා කන්නේම නැහැ. මොකද ආදීනව සහිතින්ද. නේද? තේනවා නේද? මරුණක් කවන්නේ ඕනේ කාලා දානවා කියලා. ඒක තමයි <laughs> තියෙන ලෝභය. නේද? ලෝභය මරණයත් එක්ක කවන්නේ ආව මොකද කියලා කාලා දානවා. ඇයි මේ නේද මේකේ තියෙන ආදීනව දන්නේ නැහැ. ආදීනව දන්නේ මේ නොයි ඒකුත් ලෙඩ හැදෙන්න හේතු වෙන එකක් තමයි දියඩියාව කියන්නේ. ඉතින් ඒවා මේ මේ පොඩ්ඩක් ආහාර පාලනය කරගත්තම වෛද්‍යවරු කියනවා හොඳටම එක දවසක් එක වෛද්‍යවරයෙක් කියනවා මෙන්න මෙහෙම උපදේශයක් දෙනවා මං අහගෙන. හැන්ද මාරු කරන්න. කන් දෙපා කියන්නේ නැහැ හැන්ද මාරු කරන්න. හොඳ උපදේශයක්. මොකද්ද? ඇයි බත් හැන්දයි ව්‍යංජන හැන්දයි මාරු කරන්න. එතකොට ඒ කියන්නේ වෙනදා ව්‍යංජන ටිකයි බත් ගොඩයි. දැන් බත් ටිකයි ව්‍යංජන වල මේක කරගන්න බෑ. මේක කරගන්න බැරුව මොකද කරන්නේ? ඒ මොකද? හිතේ පාලනයක් නැතිකම. මේක කරගත්තා නම් ඇති. හැන්දමාරු කරගන්න බෑ. පෑන්දර විතරක් කොහොමද අපව ගන්නෙ? නේද? පෑන දහ ටිකක් නැතුව මේ ටිකක් බොන්නේ කොහොමද? ඇයි මොකද වෙන්නේ? නේද? හිතන්න මොකද්ද මේක කියලා තමන් අපි මේ ශරීරය ආදීන මේක මේකත් එක්ක මට විශාල දුක් විඳපතර මට හෘදයාබාධ හැදෙන්න පුළුවන්, වකුගඩුවමාරු හැදෙන්න පුළුවන්, තවත් ඒකුත් දේවල් හැදෙන්න පුළුවන් ආදීනව සංඥාව තියෙන කෙනා පින්නත් මේ ශරීරයත් එක්ක ශරීරයත් එක්ක ජීවත් වෙන්න බයයි. බය මොකද? ඒව පරිස්සම් කරගන්නවා. පරිස්සම් කරගන්න වෙන මොකටවත් නෙවෙයි මේක අවසාන මොහොත වෙනකොට මේකෙදි මහා විකාර රූපී තත්යකට මගේ මනසපත් වුණා. එහෙනම් මට ඊළඟ භවයක් සුවපත් භාවය නැතිනම් අන්තිම පරණල දක්වාම 100න් ඉන්න ඕන කොහොම හරි කරලා. හරිද? ඒකට ලෑස්ති වෙන්න ඕන අපි. ඒ විතරක් නෙවෙයි නිරෝගීව මේ වෙනකොට ඉතා නිරෝගීව ඉන්න අය මේ ශරීර ගැන විශ්වාස තියාගෙන වැඩි කාලයක් මට තව අවුරුදු 10ක් විතර ගිහලා මම භාවනා කරන්න පටන් ගන්නවා ඉන්නකෝ තව මේ වැඩ ටික ඉවරනවා තමයි මම කරන්නේ. මම මේ වැඩ ඔක්කොම ඉවර කරලා ඉවර කරලා තමයි මේ වැඩේ කරන්නේ. පින්වත් මේ විභාගයක් ඉක්වෙද්දි මොකද හිතෙන්නේ? මාස තුනක් විතර විභාගයට තියෙනවා. ඊට පස්සේ මාසයක් විතර වෙනකොට හිතෙන්නේ මොකද්ද? තව මාස දෙකක් තිබ්බනම් දන්නවා මම කරන්න හැටි කියලා. සතියක් විතර කිට්ටු වෙන මොකද හිතෙන්නේ? තව සතියක් තිබ්බනම් මම දන්නවා කියලා හිතනවා. අන්තිමට විභාගේ හෙට කියලා මොකද හිතෙන්නේ? තව එක දවසක් තිබ්බනම් මම දන්නවා කරන්න හැටි කියලා. විභාගයට පැයක් තියෙද්දි මොකද හිතෙන්නේ? තව එක පැයක් තිබ්බනම් අපරාධේ මට නේද? ආන් එහෙම තමයි. අසනීපයක් හැදුනහමයි තේරෙන්නේ නිරෝගීකම තිබ්බනම් දන්නවා මං කරන හැටි කියලා. හරි. ඒක පස්සේ තේරෙන්නේ. අපේ පින්නන්නේ අපිට මේක තේරෙනකොට වෙන්න ඕන දේ වාකයට වෙලා ඉවරයි. ආයෙ කොන්ද කෙලින් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙලා හරිද? කොන්ද කෙලින් තියාගෙන කය සංසිඳවාගෙන ලබන්නා වූ සැපය චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන විදර්ශනාවක් වැඩිවීමෙන් ඇතිවන්නා වූ ඒ සුවදායක తত্ত্বයටපත් වෙන්න තියෙන අවස්ථාව ගිලිහුණාට පස්සේ අපිට ගොඩාක් අපරාධය කියලා හිතෙනවා. අපරාධි මම මේ తত্ত্বයටපත් වුණේ අපරාධි මම නේද මාව මට මම මට කොච්චර දෙයක් කරගන්න තිබ්බා දැන් ඉතින් බෑනේ මට උඩුකය රිදිව තියාගෙන ආනාපාන සතියක්වත් වඩන්න බෑනේ. හැමතැනම වේදනාව එනකොට හිත එකඟ කරගන්න බෑ. කය සංසිඳවා ගන්න බෑ. විදර්ශනාවකට ආය ඒ ශරීරය යෝග්‍ය නෑ ආයෙත් ඊළඟ භවය කියන්නේ ඊළඟ භවය කොහොම වේද කවුද දන්නේ මොන මොන ශරීරයක් හරිද කවුද දන්නේ ආන් ආදීනව සංඥාවෙන් අපිට ඔන්න ඔය ටික මතක් වෙනවා හරහ දාලා වැටුණොත් අඩු වෙන්නේ නැති උණක් ආවොත් අඩුම තරමින් එක දිගට තෙමක් ආවොත් නේද අමාරුද නැද්ද එහෙනම් මේ නිරෝගී සම්පත්තිය තියෙනවා කියන්නේ අහම්බෙක් මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන මේ ශරීරය ලෙඩක් නැතුව තියෙනවා කියන එක ගැන මේක කිසිම විශ්වාසයක් තියන්න බෑ කියලා කෙනෙක් දේශනා කරනවා. අසනීපයක් නැති වෙලාවක් ගැන කියන්න බෑ කියලා. මේ ශරීරය දෙන්න පුළුවන් වද ටික දෙනව කොහොමවත් අපිට නේද? භාවනා කරන ටිකත් විපාසාව ඇති කරනවා, බඩගින්න ඇති කරනවා. ඔය ඔක්කොම ආදීනව සහිත ශරීරයේ තැන් තැන් වලින් ඉදිකටු වයින්නවා වාගේ වේදනාවක් ඇති වෙන්න පටන් ගන්නකොට අතක් උලුක් වුණාම උලුක් වෙන්න ඕනේ නැහැ නේද? සමහර වයසට යනකොට අත දිගෑරියාම දිගෑරලාම තමයි ආයෙ බෑ. නේද? මේවා තියෙන මේ මේ තියෙන ද්‍රව ස්වභාවයන් තියෙනවනේ මේ හන්දි වල ඒවා ඒවා ටික ටික මොකද වෙන්නේ? ඒවා වෙලිලා යනවා. ඊට පස්සේ මේ මේ හන්දි මෙහෙම නමනකොට ඉලිකතු වරිනවා වගේ. නේද කොන්දේ තියෙන අර ඇටාස්සේ තියෙන ජෙල් වගේ තියෙන ඒවා ඒවා මිරිකිලා අයින් වෙනවා සමහර අතන්. ඊට පස්සේ කොන්ද හොල්ලන්නවත් බෑ ඒ ඒ මැදවල කකුල් ඉදිමිනවා. කකුල් වල දක්කුම් ඇති වෙනවා නේද? ස්නායු පද්ධතියට හානි වෙනවා. ඉතින් Taman දන්න ආකාරයට ඔය නන් ටික නැති වුණාට කමන්නේ නැහැ පින්වත් මේ මේ ආදීනව සංඥාව මෙනෙහි කරද්දී Taman දැකලා තියෙන Taman දන්න Tamanට තේරෙන ස්වභාවයන් අරගෙන මේ ශරීරය විශ්වාසයක් තියන්න බැරි ශරීරයක් කියලා දැනෙන තුරු එහෙම හැඟීමක් ඇති වෙන තුරු මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීමත් එක්ක මගේ ඉදිරියේ ඉන්න මේකෙන් අනිත් එක බලන්න ඒකයි මේ බෞද්ධ භාවනාවකින් පිටවත් මහා විශාල සේවයක් වෙනවා අපිට. ඒක හැම පැත්තකින්ම මම අනිත් ශරීර ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද නැද්ද? දරුවෙකුට එහෙම අසනීපයක් හදුනොත් කොච්චර පීඩාවට පත් වෙනවද කියන්නේ අම්මලා මම දන්න එක මවුතුමියක් හිටියා දරුවෝ හත් අට දෙනෙක් හිටියා. හැබැයි ඒක දරුවෙකුට හරි අසනීපයක් ඇති වුණොත් එයාට ආයෙ මොකුත් වැඩක් කරන්න බෑ. එයා දිගටම එයාට බඩබුරුල් වෙනවා. එක දිගට එයා බලන්න වෙනම කෙනෙක් ඕනේ ඊට පස්සේ. ඇයි මේ සිත සකස් ඒ තරම් ළමයින්ට බැඳීමක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ ඔක්කොටම හේතු අන් අයගේ අපේ දරුවෙකුට ලොකු කරදරයක් වුණොත් එහෙම නේද? අපේ මනස විකෘති වෙන අය ඉන්නවා. හ්ම් විකෘති වෙලා කෑ ගහන අය ඉන්නවා. හ්ම් මේක මම දැක්ක එක ඡායාරූපයක්. මේක කිව්වට කමක් නැහැ. හරිද? එක වඳුරු අම්මා කෙනෙක්. එයා උඩ බලාගෙන කෑ ගහනවා ඒ අපේ ඉන්න එයාගේ දරුවගේ දරුවා මියදිලා. ඉතින් ඒ ඒ කුණු ශරීරය තියාගෙන මේ වඳුරු අම්මා කෑ ගන්න මහා විලාපයක් තියෙනවා. හරිද? ඉතින් කොයි සත්‍යයටත් බැඳීමක් තිබේ නම් ඒ බැඳීමත් එක්ක මේ సంతానගත දුක් ඇති වෙනවා. මේ ශරීරත් එක්ක අපි බැඳෙන්නේ මේවා එක දිගට අපිත් එක්ක තියෙයි කියන අදහසින්ද නේද? ඒ වගේ ස්වභාවයේ මගේ අයිතියටවත් ඉස්සරහින් ඉන්න කෙනාගේ අයිතියටවත් මේවා ගන්න බෑ කියලා අපිට සිහිය පුදුනාට පස්සේ ඒවත් එක්ක තියෙන බැඳීම් ටික ටික අයින් වෙනවා. බලාපොරොත්තු අයින් වෙනවා. අන්න එහෙම බලාපොරොත්තු අයින් වෙනකොට එයාට විදර්ශනාවට මඟ පෑදෙනවා. හිත එකඟ වෙනවා. හරිද? ඊළඟට ඉදිරියේ එළඹෙන්න තියෙන ලොකු දුක් නැති වෙනවා. එළඹෙන්න තියෙන අපි ළඟ ඉන්නවා නම් 6 දෙනෙක් 6 දෙනාට මොන වගේ රෝග වලට මුහුණ පාන්න සිද්ධ වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් කලින් මේවා දැනගෙන හිටියනම් මේවා ඒ වගේ ශරීර. ඒක කලින් දන්න කෙනාට සිහියෙන් ඒවට මුහුණ දෙන්න පුළුවන්. අතුලාන්ත පීඩන ඇති වෙන්නේ නැහැ. ඒකද හැම පැත්තකින්ම යහපතක් උදා වෙන භාවනාවල් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන අට්ටික සංඥාවද ආදීනව සංඥාවද මේ වගේ බොහෝ භාවනා අද කාලේ ප්‍රතික්ෂේප කරනවා පින්නත්. ප්‍රතික්ෂේප කරන්නේ කරුණු සහිතව නෙවෙයි ප්‍රතික්ෂේප කරන්නේ. ඒවා තේරුමක් නැහැ කියලා Tamanට දැනෙන හැටියට ප්‍රතික්ෂේප කරනවා. මම හැමෝටම කියන්නේ ත්‍රිපිටකය ආශ්‍රය කරන්න. ත්‍රිපිටකයේ තියෙන දේක් ගත්තොත් පින්නත් නේ ඒ වගේ තියෙන ආකාරයට භාවනාව වඩන්න බය වෙන්න දෙයක් නැහැ. අනාත්ම සංඥාව ආදීනව සංඥාව වඩන්න බය වෙන දෙයක් නැහැ. ඒක මොකද අපේ හිත ඉතා පැහැදිලි මම එක ප්‍රශ්නයක් අහන්නම්. ආදීනව සංඥාව හරියට වැඩුවොත් මම ඔය කියන ප්‍රතිඵල ලැබෙනවද නැද්ද? ශරීරය පිළිබඳ කලකිරීම ඇති වෙනවද නැද්ද? බැඳීම් අඩු වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරි අනාගතයේදී එන ව්‍යසනයක් ආවොත් ඒකට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවද නැද්ද? ඒ විතරක් නෙවෙයි අප්‍රමාදීව කුසල් රැස් කරගන්න ඕනේ කියලා හිත වීරිය පුදිනවද නැද්ද? නේද? මේ හැම දෙයක්ම තමන්ට එන රෝග පීඩා ආදී උපේක්ෂාවෙන් ඉවත ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවද නැද්ද? එහෙනම් කරන්න ඕනේ. ඒ ටික වෙන බව. මං කිව්වත් නැතත් ඒ ටික පැහැදිලි කරගන්න මේ අත දන්නවා. ඒකද ආදීන සංඥාව වර්ධනය කරගන්න අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙ යුතුයි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. හරි. පිළිවෙන්නේ නැහැ කියලා දේශනා කළා කියලා. එහෙනම් මේ සඳහා කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි. අද දවසේ මේ ධර්ම කරුණු ටික මේ නිවෙස් වලට වෙලා ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරපැත්තන් වෙනුවෙන් අපිට ඒ ගෙදරට ඇවිල්ලා බණ කියන්න අවස්ථාව සකස් කරලා දුන්නේ මේ මැදිරියේ ඉන්න මේ පින්නන්ත පිරිස. ඒකට බාහුවලය යොදලා හරියම්බ කරපු ධනෙ වේ ප්‍රදාන් කරලයි මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිදු කරේකින්ද අපි හැමදෙනාම බණ කියපු මමත් බණ අහපු මේ හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ මැදිරියේ ඉන්න පිරිසට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම උතුම් නිවන සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසත්තා සුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති